සෝදානම් වෙන මොහොත. පින්නතුනි ධර්ම ශ්‍රවණය කරනකොට හොඳට අර්ථය පිළිබඳව හැඟීමකින් යුක්තව අපි ධර්ම ශ්‍රවණය කළොත් ඒක අපේ ජීවිතයට ඉතාම අර්ථාන්විත යමක් සිද්ධ කරනවා. අපි යම්කිසි දෙයක් සිද්ධ කරන්නට පෙර අපි සිද්ධ කරන දේ සහ එයින් ලැබෙන ප්‍රතිඵලයන් පිළිබඳව දැනගෙන සිටීම අනිවාර්ය වෙනවා. ඒකම ධර්මයේ හැසිරෙන්නාටත් පොදු දෙයක්. තමන් යන මාවත පිළිබඳව තමන් යන මාර්ගය පිළිබඳව සහ ඒ මඟ යනකොට හමුවන මං සලකුණු සහ ඉන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව අවබෝධය ඉතාම වැදගත්. අපිට ධර්ම ශ්‍රවණය තුළ අහන්නට ලැබෙන්නේ ඒ පරතෝගෝ සප්‍රත්‍ය තුළ කල්යාණ මිත්‍ර සේවනය තුළ ලැබෙන ඒ උත්තරීතර පණිවිඩය. ඒ උත්තරීතර පණිවිඩය කල්යාණ මිත්‍ර වැටක් විදිහටයි පැවැත්ගෙන යන්නේ. අතීතයේ ඉඳලම ඒ ධර්මය අද දක්වාම අපිට උරුම වුණේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි ඒ වගේම පරසෝග සම්පත්තිය නිසාමයි අද දවසේදී ධර්මයක් බණපදයක් අහන්නට ලැබෙනවා කියලා කියන්නේ ඒක ඊටාම වටිනාම අවස්ථාවක්. අනන්ත සසරේ ඉඳලා අඩුවෙන්ම අපි අහපු දේ උතුම් සද්ධර්මය. අඩුවෙන්ම තේරුම් ගත්ත දේ උතුම් සද්ධර්මය. එනිසා අද දවසේදී ඒ උතුම් සද්ධර්මය අපිට ලැබිලා තියෙනවා. කෙනෙකුට බොහොම ඉතාම කලාතුරකින් ලැබෙන උත්තරීතරම වස්තුව අපිට ලැබිලා තියෙනකොට අපි ඒ ගැන ආදරයෙන්, ඒ ගැන ගෞරවයෙන් සිත් යොමු කරන්නේ නැත්නම්, ඒ ගැන අපි තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නේ නැත්නම් අපි තරම් අඥාන පිරිසක් ලෝකේ තවත් නෙවෙයි. ඒ නිසාම තමයි මේ ධර්මයේ පිළිබඳව අපි නැවත නැවත ඇතිය යුතු වෙන්නේ. ඒ ධර්මය ඊටාම සියුම් ඒ වගේම ගැඹුරු අවබෝධය ඇති කරන්න. ලෝකයේ සාමාන්‍ය කෙනෙකු විසින් ලබන අවබෝධය ඉක්මවා ගියපු දර්ශනයක් තමයි අපිට කතා කරන්නේ. එනිසා සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට මේ කියන කාරණය ඊටාම ගැඹුරු කාරණාවක් හැටියට වැටහෙන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනේ ඇත්තටම අපේ නුවණ නොගැඹුරු මට්ටමක පවතින නිසායි අපිට මේ ධර්මය ඉතාමත් ගැඹුරු දෙයක් හැටියට වැටහෙන්නේ. ඒ නිසා අද දවසේදී අපිට අවශ්‍ය වෙනවා මේ නුවණ ටිකක් දියුණු කරගන්නට. නුවණ ගැඹුරු කරගන්නට. එතකොට අපිට ධර්මය පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ අපි කතා කරන සියලු පරයයන් මේ කතා කරන සියලු මාතෘකාවන් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අපේ නුවණේ දියුණු බව පිණිස. අපි බොහෝ වෙලාවට සිහිපත් කරනවා වගේම ධර්මයේ ඉගෙන ගැනීම තුළ ධර්ම ශ්‍රවණය තුළ ඇතිවිය යුත්තේ ධර්මය දන්න තවත් එක පුද්ගලයෙක් සමාජයට බිහිවීම නෙමෙයි හොඳින් ධර්මය කියන දේ අවබෝධ කරගත්ත තමා තුළ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගනු ලබන කෙලෙස් දුරු කර ගැනීම පිණිස ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස ධර්ම ශ්‍රවණය කිරීම. ඒ තුළින් තමයි අපිට මේ ධර්මයෙන් ලැබිය හැකි ඉතරීතර සැනසෙල්ල ලබන්නට පුළුවන්කම තියෙන්නේ. ධර්මයේ තුල උනත් අපි පුද්ගල භාවයේ දියුණු කරගෙන නම් අපි වාද විවාද තර්ක විතර්ක වලට නම් අපි ධර්මයේ යොදාගෙන තියෙන්නේ අපි අර්ථයා වලිගෙන් අල්ලගත්ත වගේ දෙයක් ඉඳ කරලා තියෙනවා. එනිසා අපි මේක මනාකොට ගත යුතුයි. ඒකට කියනවා සුද්ධහිත භාවය අපි ධර්මයේ මනාකොට ගත යුතු වෙනවා. ඒ මනාකොට ගත යුතු ධර්මය අපේ හැම අංශයකින්ම අපි ප්‍රත්‍යක්ෂ කළ යුතු වෙනවා. මේක මුලින්ම සිහිපත් කරන්නට හේතු වුණේ අපිට ගොඩක් වෙලාවට ධර්මයේ ඇති ගැඹුරු ස්වභාවය නිසාම අපිට පේනවා කෙනෙක් සමහර විට මේ ධර්මකාරණාවන්ට දැස ගන්නවා ඔහුගේ හිත සැසඳීම ඉතාම අවම මට්ටමක පවතිනවා පවතිනවා ඒ වගේම අපි දකිනවා ඒ නිසාම බොහෝ දෙනෙක් සරලව නිවන් දකින ප්‍රතිපදාවක් අවිශ්වණය කරනවා. සරලව නිවන් දකින ප්‍රතිපදාවක් අපි හොයනවට වඩා වැදගත්ම දේ වෙන්නේ අපේ නුවණ දිනු කර ගැනීම කියන කාරණය. මොකද නිවන් මඟ නිවන් මඟමයි. ඒ නිවන් මඟ අපි යෑම තීරණය වෙන්නේ අපේ තියෙන ශක්තිමත් භාවය මත. ඒ නිසා අපිට මඟ වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. හැබැයි අපිට පුළුවන් අපේ ශක්තිමත් භාවය වැඩි කරගන්නට. ඒ නිසා මේ ධහමක් තේරුම් ගන්නකොට අපි උත්සාහයෙන් කල්පනාවෙන් මධ්‍යස්ත මනසකින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. අපි පටිසම්භිදා මග්ගප්‍රකරණයේ ආශ්‍රය කරගෙන බොහෝ ධර්ම කාරණාවන් සාකච්ඡා කළා. පසුගිය දේශනාව තුලත් අපි ධර්ම කාරණාවන් බොහෝමයක් සාකච්ඡාවට භාජනය කළා. එතනදී අපි පරිඤ්ඤය නිर्देशය අවසන් කරලා පහතබ්බ නිर्देशයේහි එන කාරණාවන් පිළිබඳවයි කතා කළේ. පහතබ්බ නිर्देशයේදී අපි පසුගිය දේශනාවන් තුළ අස්මිමානය කියන කාරණාව කතා කළා. සක්කාය දිට්ඨිය සහ අස්මිමානය අතර ඇති වෙනස පිළිබඳව අපි එතනදී සාකච්ඡා කළා. සක්කාය දිට්ඨිය කියලා කියනකොට දෘෂ්ටි සහගත කෙලෙස්යක් සමගම එකතු වුණ දේ හැටියටත් ඒ වගේම අස්මිමානය කියලා කියනකොට ඒක ඊට වඩා සියුම්ම පවතින වෙමි කියන හැඟීමක්. එතකොට සක්කාය දිට්ඨිය සහ වෙමි කියන හැඟීම. දිට්ඨිය බලවත් වෙනම පවතින දෙයක්. ඒ වගේම වෙමි කියන හැඟීම සියුම්ව පවතින ඊට වඩා සියුම් යෙදෙන ධර්මයි. නිත්‍ය සංඥාව සහ ආත්ම සංඥාව මතයි සක්කාය දිට්ඨිය පදනම් වෙලා තියෙන්නේ. වෙමී කියන එක දිට්ඨි සහගත මට්ටමක් නැතිනම් නිත්‍ය මට්ටමක හෝ ආත්ම මට්ටමක පදනම් වෙලා නෙමෙයි පවතින්නේ අවිද්‍යාව පදනම් වෙලා. එතකොට අපිට මේක ඒ විදිහට ගත්තාම තේරුම් ගන්නට පහසුවක් වෙනවා. දෙත්ති සාගත මට්ටම යෙදුනට පස්සේ නැතිනම් එක දිගට පවතින නිත්‍ය සංඥාවක් අතීතයේ තිබුණ දේම වර්තමානයේ පවතිනවා වර්තමානයේ පවතින බවම අනාගතයේ අපිට දකින්නට පුළුවන් කියන මේ තුන් කාලය පිළිබඳව පවත්නා නිත්‍ය සාගත සංඥාව කියන කාරණාවත් එකම අපිට මේ අතීතයේ ඉඳලා ආපු වර්තමාන ජීවත් වෙන සහ අනාගතයේ ජීවත් වන්නා වූ මම වූ පුද්ගලයේ තව සත්‍යයන් වූ අය අපිට සමාජය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා දිට්ඨි සහගත මට්ටමේ ඇතිවෙන ආත්ම දෘෂ්ටියක් කියලා. සක්කාය දිට්ඨි මට්ටම. ඒ වගේම ඒ තුල ගොඩනගෙනවා ආත්මවාදයක්. ආත්මවාදය කියලා කියනකොට අතීතයේ ඉඳලම මම ජීවත් වුණා ආත්මයක් වේදනාව විඳින හඳුනන දැනගන්න මම ජීවත් වුණා අනාගතයටත් වර්තමානයේ තුල ජීවත් වෙනවා අනාගතයටත් ජීවත් වෙනවා කියලා මේ තුන් කාලයටම ගිහිල්ලා අපි දකින යම් දැක්මක් තියෙනවා නම් ආත්ම දෘෂ්ටි අනුව ගිහිල්ලා ඒකටත් අපි කියනවා සසාය විචේතය මේ සසාය දෘෂ්ටිය ඇති හැම තැනකම වෙමී කියන හැඟීම පවතිනවා හැබැයි වෙමී කියන හැඟීම ඇති හැම තැනකම සක්කාය දිට්ඨිය නැහැ. හේතුව වර්තමාන මොහොතේ උනත් කෙනෙකුට නිත්‍ය සංඥාවක් ආත්ම සංඥාවක් නැති තැනක උනත් ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය අවබෝධ නොකර ගැනීම නිසා අවිද්‍යාව දුරු නොවීම නිසා ඔහුට වෙමි කියන හැඟීම පවතිනට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම තමයි අස්මිමානය අරිහත් ඵලයෙන් සිඳන අරිහත් මාර්ගයෙන් සිදෙන ධර්මයක් බවට පත් වෙන්නේ අරිහත් මාර්ගයේ දක්වාම වෙමි කියන හැඟීම තියෙනවා. නමුත් සක්කායේ දිට්ඨිය නිත්‍ය සහ ආත්ම සංඥාව පදනම් කරගත්ත සක්කායේ දිට්ඨිය සෝතාපට්ටි ඵලයෙන් දුර වෙලා තියෙනවා. සෝතාපට්ටි මාර්ගයෙන් දුරු කෙරිලා සෝතාපට්ටි ඵලයෙන් දුරු කරගත්ත මට්ටමකට පත් වෙලා තියෙනවා. එනිසා අපිට ඒ විදිහට අස්මිමානය කියන කාරණය පිළිබඳව තේරුම් ගත යුතුයි. අපි තවදුරටත් සාකච්ඡා කළොත් ද්වේ ධම්මා පහතබ්බා ධර්මතා දෙකක් ප්‍රහාණය කළ යුතුයි. කුමක්ද ධර්මතා දෙක? අවිද්‍යාවච භවසංහාච අවිද්‍යාව සහ භවසංහාව. අපි මේක පෙරත් කතා කරලා තියෙනවා. අවිද්‍යාව සහ භවසංහාව කියන මේ කාරණා දෙක පිළිබඳව. අවිද්‍යාව කියලා කියනකොට අපි නොදන්නාකම කියලා කතා කරනවා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං කියන මේ කාරණාවට. ඒ වගේම අපි කතා කළා මේ ටිකත් එක්කම තව කොටස් ටිකක් පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං ඉදප්පච්චේත පටිච්චසමුප්පාදේසු අඥානං කියන මේ කාරණා ටික අපි කතා කළා. මේ සියල්ලක්ම අවිද්‍යාව හැටියට සංග්‍රහ වෙනවා. අඥානං අදස්සනං අපි නොදැනගන්න බවක් තියෙනවනම් නුවණින් නොදකින බවක් තියෙනවනම් මෝහයක් තියෙනවනම් මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය අවිද්‍යාව හැටියට කතා කරන්නේ. එතකොට අවිද්‍යාව කියන දේ අපිට නිශ්චය වෙලා තියෙනවා සියලුම තුන් භූමිය අනුෝධිය කුසල අකුසල ධර්මයන්ට අවිද්‍යාව යෙදුණු මට්ටමක තමයි පවතින්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන මේ කාරණා ටිකත් එක්ක. එතකොට භව තණ්හාව කියලා කියනකොට භවයේ අනුගියපු ප්‍රශ්නාව අපි කතා කරනවා. භවයේ අනුගියපු ප්‍රශ්නාව කියලා කියනකොට කාම සංහා භව සංහා විභව සංහා කියන තැන භව සංහාවක් පවතිනවා මේ දෙකට කියන අවිද්‍යාව සහ භව සංහා කියන දෙකට මූලස්කේෂ ධර්ම කියලා භව සංහාව කියනකොටත් අපි තේරුම් ගත යුතු ආකාරයක් තියෙනවා කාම සංහා භව සංහා විභව සංහා කියනකොට කාමයේ වෙනම කතා කරලා භවයේ වෙනම කතා කරලා විභව සංහාව උච්ඡේද දෘෂ්ටි සහගත සංහාව වෙනම කතා කරනවා නමුත් මූලක්ලේශ විදිහට අවිද්‍යාව සහ භවතණ්හාව ගැන කතා කරනකොට කාමයේ නිස්සය කරගත්ත තැනක් භවතණ්හාවම පවතිනවා. ඒ වගේම භවය සහ විභවය කියන තැනත් භවයක සැකස්ම සිද්ධ කරන නිසාම පොදුවේ සමස්තයක් විදිහට භවතණ්හා කියන තැන මේ තුන් භවයෙම සංග්‍රහ කිරීමේ හැකියාව තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ කාරණා තුනක් එතන. එතකොට ධර්මතා තුනක් ප්‍රහාණය කළ යුතුයි කියලා පෙන්වනවා ඊළඟ මාතෘකාව. ඒකත් එක්කම අපි ටිකක් කතා කරමු. එතනදී පෙන්වනවා තිස්සෝ සංහා. තුන් ආකාර සංහාවක් කියනවා. මොනවද තුන් ආකාර සංහාව? කාම සංහා, භව සංහා, විභව සංහා කියන මේ තුනට කියනවා තුන් ආකාර සංහාව. එතකොට මේක පෙර දෙකේ කාරණාවේදී අවිද්‍යාව සහ භව සංහාව කියලා කතා කරන තැනදී සහ මෙතන තුන් ආකාර සංහාවේදී කාම සංහා භව සංහා විභව සංහා කියලා කතා කරන තැනදී භව සංහාව කියන එක පොදුවේ අපිට දෙකක් දකින්නට ලැබෙනවා වචන දෙකක් විදිහට. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි මූලක්ලේශ විදියට අරගෙන ධර්මතා දෙකක් ප්‍රහාණය කළ යුතුයි කියලා අවිද්‍යාවත් භව සංහාවත් සංග්‍රහ කරන තැනදී අපි දත යුතු වෙනවා කාම සංහා, භව සංහා, විභව සංහා කියන මේ තුන් ආකාර සංහාවේම කියන පොදු ලක්ෂණය අරගෙන තමයි භව සංහාව සංග්‍රහ කරලා තියෙන්නේ. නිසා ඒ කාරණා දෙක ගැන කියනකොට භව සංහාවේදී අනිවාර්යයෙන්ම මේ ධර්මතා තුනම ඒ ඇතුළත සංග්‍රහ වෙලා තියෙනවා මේ තුන් ආකාර දෙන්නේ. මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ කාරණාව ටිකක් විග්‍රහ කරගන්නට භවය කියලා කියනකොට අපි කාම භව, රූප භව, අරූප භව, කාම භව, රූප භව, අරූප භව ආදී භවයේ පිළිබඳව යම් දැනීමක් අපිට තියෙනවා. මෙතන භවය සකස් කරගන්නවා කියන තැන තියෙන පොදු ලක්ෂණයේ බවටපත් වෙන්නේ අත්ති භවති ආදී වශයෙන් ඇති කරගත්ත දෘෂ්ටි සහගත මට්ටමක් ගැන කතා කරනකොට අපි භවය කියන එක පොදුවේ කතා කරනවා. මේ කතා කරන්නේ අපි අවිද්‍යාව සහ භව සංහාව කියන තැනදී කතා කරන තැන යෙදෙන භව සංහා කියන කාරණය පිළිබඳව. එතකොට අපි කාම සංහාව ඇති කර ගැනීම පිළිබඳව අපි බැලුවොත් ලෝකයේ කාමයක පැවැත්ම අපි සිද්ධ කරන්නේ සම්පූර්ණම ඇති දෙයක් මත ගොඩනගාගෙන ඒ කියන්නේ අවිද්‍යාව මත ස්කන්ධයන්ගේ යථාභූතාර්ථය තේරුම් නොගන් තේරුම් නොගන්නාකම නිසාම අපි නිත්‍ය සංයාව මත පදනම් වෙලා ආත්ම සංයාව මත පදනම් වෙලා අපි කාම සංහාව අපේ මට්ටමින් ගොඩනගනවා. එතකොට එතනදී අපිට භව තණ්හාව කියන වචනය තුල විග්‍රහ වෙන්නේ භව තණ්හාව තුල කතා කරන්නෙම බාහිර රූපය ඇති බවට හම්බෙනකම වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන මේ ධර්මයන් ඇති බවට හම්බෙන ගැතියමයි රූපය බාහිර ඇති බවට හම්බෙනකම කියලා කතා කරන්නේ අපිට කාම නිස්සිත කරගෙන සංඥා මානසිකාරයන් ඇති වෙනකොට මේ කාමය කියන දේ අපිට හම්බෙන්නේ පංචකාම ගුණයන්ගේ පවතින ධර්මයන් හැටියට. යම් විදිහකින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතා සමූහයක් තියෙනවා අපි කාමය හැටියට දකින්නට පුරුදු වෙන්නේ කාමයේ ගෙනෙන දේ හැටියට දකින්නට පුරුදු වෙන්නේ බාහිර පවස්නා රූපයේ ඇති රූපය තුල තියෙන දෙයක් තමයි මේ කාමය කියලා අපි තේරුම් අරගන්න. එතකොට කාමය කැමති වෙන ස්වභාවය අපිට ගොඩ නැගෙනවා රූපය මත රූපය අනුව. රූපේ මත රූපය අනුව කියලා කියන්නේ කාමය කියන දේ රූපේ පැත්තෙන් එනවා කියන හැඟීම අපිට ඇති වෙනකොට අපි ඒ කාමයේ නැවත උපදවා ගැනීමට කාමයට කැමති වෙන අපි කැමති වෙන රූපෙට. සැප වේදනාවක් විඳිනකොට වේදනාවටයි අපි කැමති වෙන්නේ වේදනාව රූපය තුලින් දකිනවා නම් අපි කැමති වෙනවා ඒ රූපය දිහා බලලා වේදනාව උපදව ගන්න. යම්කිසි හිතට ප්‍රියමනාප කැමති රූපයක් දරුවා කියලා ගත්තොත් අපි දරුවා වුණ රූපය නිසායි මට සතුට ඇති වෙන්නේ කියලා අපි දැනග ගන්නවා නම් ඒ දරුවා වුණ රූපය තුලිනුයි සතුට එන්නේ කියන හැඟීම නිසාම මට සිද්ධ වෙනවා ඒ රූපේ පැත්තට බර වෙලා ඒ රූපේ දිහා බලලම සතුට වෙනකම හදාගන්න. එතකොට මේ සතුට ඇති කර ගැනීම සඳහා මට මේ රූපේම අවශ්‍ය වෙනවා. මම දකිනවන් නම් යම් ගීතයක් අහනකොට, ශබ්දයක් අහනකොට ඒ ශබ්දේ නිසායි කැමැත්ත ඇති උනේ කියන හැඟීමක් නම් මට තියෙන්නේ. මම උත්සාහවත් වෙනවා හැම වෙලාවකදීම ඒ ශබ්දය අනුව ඒ ශබ්දය හොයාගෙන ගිහිල්ලා ඒ සතුට ඇති කරගන්නට. නැවතත් අලුතෙන්ම හේතු ටිකේදීලා ශබ්දය ඇති වෙනකොට කල්පනා කරනවා මේ ශබ්දය තුල තිබිලා තමයි මේ සතුට ඇති වෙන්නේ කියලා. ඒ සතුට සහ ශබ්දය කියන එක එකිනෙකට සම්බන්ධ දෙයක් හැටියට අපිට පේනවා. හිත පිනා යන ගතිය හිත මිහිරිභාවයකට පත් කරනකම නැතිනම් අපි තුල ඇති වෙන සැපසහගත වේදනාව අපි දකින්නේ අර ශබ්දයට අයිති දේ හැටියට. ඒ නිසා තමයි අපි මේ වේදනාව ඇති කරගන්නට අවශ්‍ය වුණාම නැවත වතාවක් ඒ ගීතේම අපිට අවශ්‍ය වෙන්නේ ඒ සතුට, ඒ සුවය ඇති කර ගැනීම සඳහා. මේ නිසා අපිට කාම සංහාව කියන දේ අද යෙදිලා තියෙනවා නම් ඒ කාම සංහාව යෙදෙන්නෙම බාහිර ඇති බවට ගත්ත ධර්මතා ටිකක් එක්ක. අපි ආදරය කරන්නේ දරුවට එතකොට මොන දරුවටද අපි ආදරය කරන්නේ ලෝකේ ජීවත් වෙන අපි හදාගත්ත අපේ දරුවටයි අපි ආදරය කරන්නේ. එතකොට ඒ දරුවා වූ රූපයක් එළියේ පවතිනවා දරුවා වූ ජීවිතයක් දරුවා වූ ආත්මභාවයක් දරුවා වූ ජීවත් වෙන පුද්ගලයෙක් අපිට ලෝකෙ තුල නිශ්චයව හසු වෙනවා. හසු වෙනකොට අපි ඒ දරුවා වුණ රූපයට තමයි ඇලෙන්නේ. කාම තණ්හාව තුළ එතකොට අපිට තියෙනවා භවය පිළිබඳව සැකස්මක් ඒ තමයි කාම භවය කියන දේ ඇති කරලීමේ හැකියාව තියෙනවා දරුවා විඳින්නට පුළුවන් තැනකට අපිව ප්‍රතිසන්දි පිණිස පත් කිරීමේ හැකියාව තියෙනවා පොදුවේ කුසලයේ සහ අකුසලයේ පසකින් තබන්න කුසලයේ සහ අකුසලයේ කියන තැන් දෙකම පොදු ලක්ෂණය තමයි මේ කතා කරන්නේ කුසලයේ සහ අකුසලයේ කියන දෙකම පොදු ලක්ෂණේ බවට පත් වෙලා තියෙන්නේ බාහිර පවස්නා ද්‍රව්‍යයක් අනුව බාහිර පවස්නා දෙයක් අනුව ජීවත් වෙනවා කියන ස්වභාවය. ඒ කියන්නේ එළියේ එක දිගට පවතින ස්වභාවය පිළිබඳව තියනවා කියන ස්වභාවයත් එක්ක ගියපු දේ. එතකොට තියනවා ගියපු දේ තියනවා කියන ස්වභාවයත් එක්ක කෙනෙකුට ලෝභ විදියට හැසිරෙන්නට පුළුවන්. ලෝභ විදියට හැසිරෙනකොට ඒක අකුසල මූලයක්, අකුසල හේතුවක්. ඒ විදිහෙම තියෙන දේ විඳින්න පුළුවන් මට්ටමකට නැවත ප්‍රතිසන්දි වශයෙන් පමුණවන්නට පුළුවන් අකුසල විපාකයක් ගෙනත් දෙන්න පුළුවන් මට්ටමට මොහු කරන්නට පුළුවන් දෙයක්. ඒ වගේම තමයි අපිට පුළුවන්කම තියෙනවා කුසලයේ පැත්තට බර වෙන්නටත් තියෙන දේ ආරම්භය අපි තියෙන සෑයකට තියෙන චෛත්‍යයකට වන්දනා කරනවා. එතකොට අපි තියෙන චෛත්‍යයකට වන්දනා කරනවා කියන තැනකදී චෛත්‍ය සහ චෛත්‍ය පස්කින් ලැබේවා අපිට තියෙන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීමට අවශ්‍ය වන අලෝභය උපදවන හිතේ ප්‍රසාදය ඇති කරන වස්තුව තමයි එළිය තියෙන්නේ. ඒකට තියෙන වස්තුවට තමයි අපි පූජා කරන්න ගිහිල්ලා ඒ තුළ අපිට තියෙනව රැස් කරගත්ත භවයක් ඒ තමයි එළිය ඇති බවට ගත්ත හැඟීම. එළිය ඇති බවට ගත්ත හැඟීම නිසා එතනට හේතු ටික යෙදෙනකොට හේතු කියලා කිව්වේ අලෝභ අධ්‍යේස සමෝහ කියන හේතු ධර්මතා ටික යෙදෙනකොට අපිට සැප විපාක ගෙන විද්දෙන්නට පුළුවන් තැනකට අපිට අරගෙන යන්න පුළුවන් මට්ටමක් එතන පවතිනවා. මෙන්න මේ විදිහට මේ කාම භවයේ ගොඩනැගීම තුළ වුණත් අපිට දකින්නට තියෙන පොදු ස්වභාවයේ පොදු ලක්ෂණය තමයි තියනවා කියලා ගත්ත බව මත ගොඩනගෙන දේ. ඒ කියන්නේ ඇති බවට ගත්ත දේ මත ගොඩනගෙන දේ. ශාස්ත්‍රය අනුව ගිහිල්ලා ගොඩනගන දෙයක්. එතකොට කාම සංහාව තුලක් තියෙන්නේ ශාස්ත්‍රය අනුව ගොඩනගන දෙයක්. ඒ වගේම රූප භවය අනුව ගියත් තියෙන්නේ ශාස්ත්‍රය අනුව ගොඩනගන දෙයක්. ඒ වගේම අරූප භවය අනුව ගියත් ඒද ශාස්ත්‍රය අනුව ගොඩනගන දෙයක්. සවිදේකින් කිව්වොත් උච්ඡේද සහගත දෘෂ්ටි අනුව ගියත් සිඳීම සහ වෙනසීම කැමතියි. සිඳීම සහ වෙනසීම කැමති කියන තැනදී අදහස් කරන්නේ කෙනෙක් ජීවිතය මෙතනින් කෙලවර වෙලා නැවත උපදින්නේ නැතුව මේක සිඳිලා යනවා නම් හොඳයි මේක මෙතනින් නතර වෙනවා නම් හොඳයි කියන මට්ටමින් කෙනෙක් අදහනවා නම් උච්ඡේදයක් සිඳී යෑමක් අදහස් කරනවා නම් අන්න ඒ මට්ටමේ පවතින දෘෂ්ටියක් භවයක් කියලා කතා කරනවා කුමක්ද එතන කතා කරන භවය ඒද ඇති දෙයක නැති බව පවත්නා ආත්මයක නොපවතින ස්වභාවයක්. පවතින ආත්මයක් නැතිවීම කියන කාරණාවක ඇතිවන දෘෂ්ටියක් කියනවා නම් ඒකට කියනවා විභව දෘෂ්ටි කියලා. මේ පවතින ආත්මයක් ඒක මෙතනින් පස්සේ භෞතිකවාදයේ වගේ මෙතනින් නැවුණට පස්සේ ඒක එතනින් ඉවරයි. නැවත තැනක ප්‍රතිසන්දි වශයෙන් උපස්සිය පිණිස යන්නේ නැහැ. සිඳීම සහ වෙනසීම කියන කාරණය මෙතනින් පස්සේ සිද්ධ වෙලා යනවා. නැවත අපි උපදින්නේ නැහැ. මෙන්න මේ විදිහේ යම් දෘෂ්ටි කෝණයක් තියෙනවා නම් මේ විදිහේ දැක්මක් තියෙනවා නම් විභවය කියලා කියනවා. එතකොට මේ විභවය පිළිබඳව ඇති දෘෂ්ටිය ගොඩනගන්නේ භවය නිසාමයි. ඇති ආත්මය තමයි නැවත නොහට ගැනීමකට යන්නේ. ඇති ආත්මය තමයි නැවත නූපදින්නේ. එතකොට අපිට පේනවා අවිද්‍යාව සහ භවතණ්හාව කියන තැනකදී මේ ධර්මයන්ගේ පොදු ලක්ෂණයන් ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් ආකාර තණ්හාවම සංග්‍රහ කරලා තියෙනවා. භව තණ්හාව කියන මේ වචනේ තනි වචනය ඇතුළත. අවිද්‍යාව සහ භව තණ්හාව. එනිසා මූලක්ලේශ ධර්ම හැටියට කතා කරනකොට මූලක්ලේශයන්ගේ ඒ කියන්නේ කෙලෙස් සියලු ධර්මයන්ට අකුසලයන්ට මුල් වෙන ධර්මයන්ට මූලක්ලේශය කියලා කියනවා. අවිද්‍යාව සහ භවතණ්හාව කියන මූලස්වේෂ ධර්මයන්ට කතා කරනකොට ඔය සියලුම තෘෂ්ණාව ඔය භවතණ්හා කියන ගණයට අයිති කරලා භවතණ්හාව ඇතුළත විස්තර කරනවා. එතකොට සිස්සෝ තණ්හා කියලා තණ්හාව තුන් ආකාරයකට බෙදෙනකොට එතන යෙදෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාර තණ්හාවක්. අපි කලින් කතා කරපු එක තැනකට සංග්‍රහ කරපු කාරණාවම බෙදා දක්වනවා තුන් ආකාරයකට. පංචකාම ගුණික වශයෙන් ඇති කරගන්න කැමැත්තට කියනවා කාම තණ්හාව කියලා. ඒ කියන්නේ සැප වේදනාවට කැමති වෙලා සැප වේදනාත්මක බව රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ දකින කමට කියනවා පංචකාම ගුණික කාමය කියන්නේ. මේ පංචකාම ගුණිකව හටගන්න කාමය ඒකට කියනවා කාම සංහසය. කාමයට ඇති කැමැත්ත. අපි අද රූපය අසුරු කරන්නේ, ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අසුරු කරන්නේ කාම සංහාව බලාපොරොත්තු කැමැත්ත කැමැති වෙන ස්වභාවය කාමයේ ඇති කියලා ගැනීම අදහසින් තමයි අපි මේ වස්තුවෙන් අසුරු කරන්නේ. ඒ කියන්නේ කුසලයේ ගැන කතා කරන මොහොත නෙමෙයි කතලවා නොගත යුතුයි අපේ සාමාන්‍ය ජීවිතේ. ඒක සැප වේදනාව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සැප වේදනාවට තමයි කැමැත්ත උපදෝගෙන කියන්නේ. එතකොට මේ සැප වේදනාවට ඇති කරගත්ත කැමැත්ත කියන කරුණ කාම සංහාව නියෝජනය කරලා තියෙනවා. ඒ සැප වේදනාව උපදවන්න පුළුවන් මොන විදිහේ රූපයකටද මොන විදිහේ ශබ්දයකටද ගන්ධයකටද රසයකටද ස්පර්ශයකටද ඒ හැම දෙයක්ම කාම සංහාව කියන දේත් එක්ක යෙදලා තියෙනවා. මේ කාම සංහාව කියන දේ හැම වෙලාවකදීම සුද්ධලයව කාම භූමිය තුල ප්‍රතිසන්දිය පිණිස පවත්වන්නට හේතු වෙන දෙයක්. ඒ කියන්නේ රළු මත්තමේ ප්‍රතිසන්දිය පිණිස අරගෙන යන දෙයක්. සතර අපායත්, මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝක හයක් කියන මේ ටිකේ ප්‍රතිසන්දිය පිණිස ලබා ප්‍රතිසංගිය පිණිස අවස්සන්නට පුළුවන් තැනක් තමයි මේ කතා කරන කාම සංහාවේ ස්වභාවය බවට පත්වලා තියෙන්නේ. එතකොට අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකානුව නැවත නැවත දැක ගන්න බව කියනවා නම් ඒ හැම වෙලාවකදීම ඒකාන්ත වශයෙන්ම අපි ප්‍රතිසංගිය පිණිස කාම භවයටම එනවා කාමයේ අනුව දැක ගන්න බව කියනවා. නිෂ්කාමයේ අනුව නෙමෙයි කාමයේ අනුව දැස ගන්න බව කියනවා නම් අපි කාම භූමියේම ප්‍රතිසන්දි පිණිසපත් වෙනවා. ඒ නිසා අපිට හැම වෙලාවකදීම කාම සංහාව දුරු කරගන්නකොට ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙන දේ තමයි රූපය පිළිබඳව ඇති අවබෝධය. මොකද කාම සංහාවට මූලිකම පදනම සකස් කරලා දෙන්නේ මේ පංචකාම ගුණයන් නැතිනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා පහ තමයි අපිට මේ කාමයේ පැවැත්මට උපකාර වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට පංචකාම ගුණය කියලා කියන්නේ. ඒ නිසා මේ මේ පංචකාම ගුණය කාමයෙන් අරමුණු කරලා කාම නිශ්චිත කරගන්න එකෙන් හිත නිදහස් කරගන්න එක වෙනවා. කාම වස්තුවේ නිදෙන්න. එතකොට අපිට දර්ශනයක් දැක්මක් අවශ්‍ය වෙනවා කාමයේ ගොඩනැගුණු ආකාරය පිළිබඳව. කැමැත්ත ගොඩනැගුණේ කොහොමද? එතකොට පුද්ගල බව ගොඩනැගිලා යන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි කොහොමද අවබෝධයක් ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී විසුණුහන්සේලාට දේශනා කරනවා මේ ලෝකේ යම් ශ්‍රමණ ශ්‍රාස්මණය ඉන්නවා නම් මේ සියලුම ශ්‍රමණ ශ්‍රාස්මණය පංච උපාදානස්කන්ධය අනුව ගිහිල්ලා පංච උපාදානස්කන්ධය එකම වාසය කරනවා. මානසිකාර්යය පවස්නවා නම් මෙනෙහි කිරීමක් කරනවා නම් ඒ මෙනෙහි කිරීම පවස්සන්නේ පංච උපාදානස්කන්ධය අනුව. මේ විදිහට පංච උපාදානස්කන්ධය අනුව ජීවත් වෙන පංචපාදානස්කන්ධය අනුව මෙනෙහි කරන අයට රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාවයන් ටිකේ ආත්ම දෘෂ්ටිය හට ගන්නවා ආත්ම දෘෂ්ටිය පවතිනකොට ඒ අයට වෙමී කියන අස්මීති චස්ස අවිගතං හෝති ඒ අයට මේ වෙමී කියන හැඟීම දුරු නොවි පවතිනවා අස්මේතිකස අවිදතේ ඒ වෙමී කියන හැඟීම දුරුනේ නැතිකොට ඉන්ද්‍රියානම් අවස්කන්ති එතනදී ඉන්ද්‍රියන්ත නැවත දැස ගැනීම සිද්ධ වෙනවා. ඉන්ද්‍රියන්ත දැස ගැනීම සිද්ධ වෙනකොට එතන අවිද්‍යාව අවිද්‍යා සම්පස්සේ අවිද්‍යා සම්පස්සේ නිසා උපන් වේදනාව මේ කියන ධර්මතාව ටික පවතිනවා. එතකොට මේ කාරණාවේදී අපිට හොඳ විග්‍රහයක් ලැබෙනවා අවිද්‍යාව සහ අවිද්‍යා සංපස්සය අවිද්‍යා සංපස්සජා වේදනාව කියන මේ කාරණාව තිබෙනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක අපිට දේශනා කරනවා සමනුපස්සන සූත්‍රයේදී සමනුපස්සන සූත්‍රයේදී අපිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට මේ ලෝකෙත් යම්කිසි ශ්‍රමණ ශ්‍රාස්මණයෝ ඉන්නවනම් ඒ හැම පිරිසක්ම පංච උපාදානස්කන්ධය අනුවම පංච උපාදානස්කන්ධයත් එක්කම මෙනෙහි කිරීම මානසිකාරය කරනවා. යම් කෙනෙක් මානසිකාරය කරන්නේ පංච උපාදානස්කන්ධය අනුවම තමන්ගේ මානසිකාරය පවත්වනවා. ඒ පංච උපාදානස්කන්ධය අනුව මානසිකාරයේ පවත්වන අස්තතවත් පුතඥයාට ධර්මයේ දන්නේ නැති කෙනාට ධර්මයේ දකින්නේ නැති කෙනාට ඒ කෙනාට උපදිනවා රූපං අත්තෝ සමනුපස්සති රූපය ආත්ම වශයෙන් දකිනවා. ඒ වගේම රූපං රූපය ආත්ම වශයෙන් දකිනවා වගේම රූපස්මින් වාස්තන රූපේ කෙරෙහි ආත්මය දකිනවා ආත්මවත් වූ රූපය දකිනවා රූපවත් වූ ආත්මය දකිනවා කියලා මේ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්පත් සකය දිට්ඨිය කියන කාරණාව දැස ගැනීම සිද්ධ වෙනවා ඇයි පංච උපාදානස්කන්ධය අනුවම මෙනෙහි කරන පංච උපාදානස්කන්ධය අනුවම පවතින ආශ්‍රව සහිත උපාදාන සහිත මට්ටමින් ස්කන්ධයන් ඇසුරු කරන මේ මට්ටමකදී මේ මට්ටමකදී මේ දෘෂ්ටිය ඔවුන්ට තියෙනවා මේ දෘෂ්ටිය ඇති වෙනවා කියන තැනදී නිකම්ම පවතින්නේ නැහැ අස්මීතිකස් අවිගතං හෝති මේ මේ විදිහේ ආත්ම දෘෂ්ටිය පවතින ඔහුට මේ වෙමී කියන හැඟීම ඒ විදිහටම පවතිනවා. වෙමි කියන හැඟීම, වෙමි කියන දෘෂ්ටි, ආත්ම දෘෂ්ටි යම් කෙනෙකුට පවතිනවා නම් ඔහුට වෙමි කියන හැඟීම එතන නොසිඳී ඒ විදිහටම පවතිනවා. එතකොට රූපය ආත්මවත් කොට දකින ඔහුට මේක මොහොතකට පෙර මම හිටියා සහ මේ මොහොතේ මම ඉන්නවා අනාගතයටත් මම ඉන්නවා මේ අතීතේ හිටපු මමම තමයි දැන් වර්තමානයේ ජීවත් වෙන්නේ මේ ඉන්න මමම තමයි අනාගතයට යන්නේ. මේ තුල වෙමි කියන හැඟීම ගොඩනගෙනවා. වෙමි කියන හැඟීම ගොඩනගෙනකොට ඔය ඉන්න පුද්ගලයාට ඔය ඉන්න සත්‍යයට ඕනතරම් දුකට හේතු ටික සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මව මැරීම නිසා එන දුක, පියා මැරීම නිසා එන දුක, දරුවෝ නැති වෙනකොට එන දුක, මේ ලෝකයෙන් එන නිന്ദා, අපහාස, පීඩා විඳින දුක, එතකොට ජීවිතයේ අතෘප්තිකර භාවය අපිට එන ප්‍රශ්න ගැටලු මේ හැම දෙයක්ම දැන් ඔය අස්මීති කියලා දෙමී කියන හැඟීම දුරු නොවි පවතිනකොට මම ජීවත් වෙනවා නම් මට මේ සියලුම ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ එක කෙලෙසයක්. කෙලෙසේ ප්‍රතිඵලය තමයි මේ පැත්තෙන් වචනයක් වෙනකොට වචනය අහන්න පුළුවන් මාව මේ පැත්තෙන් නිර්මාණය කරනකොටම ඔය මට ඒ වචනයෙන් විද්ද ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වචනේ සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සතුට කරන වචන වෙනස් වෙනකොට නැවත දුකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සම්පූර්ණම දුක් විඳින්න පුළුවන් මනසක් නිර්මාණය කරලා තියෙනවා මේ පවතින වෙණී කියන හැඟීමක් එක්ක. එතකොට මේ වෙණී කියන හැඟීම ඔහුට දුර වෙලා නැත්නම් ඉන්ද්‍රියානම් අවක්ඛන්ති ඒ වෙලාවේදී ඔහුට ඉන්ද්‍රියන්ට නැවත දැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඉන්ද්‍රියන්ට නැවත දැස ගැනීමක් සිද්ධ වෙනකොට ඉන්ද්‍රියන්ට නැවත දැස ගැනීම කියන කාරණාවෙන් කතා කරන්නේ අපිට රූප බලන ඇහැකින් යුක්ත පුද්ගලයෙක් මේ පැත්තේ නිර්මාණය කළා. ශබ්ද අහන කනකින් යුක්ත පුද්ගලයෙක් අපිට මේ පැත්තේ නිර්මාණය කළා. ගඳ සුවඳ විඳින, රස විඳින, ස්පර්ශය විඳින පුද්ගලයෙක් මේ පැත්තෙන් නිර්මාණය කරනවා. එතකොට ඉන්ද්‍රියන්ගෙන් යුක්ත පංච ඉන්ද්‍රියන්ගෙන් යුක්ත පුද්ගලයෙක් අපිට මේ පැත්තේ නිර්මාණය කරගෙන තියෙනවා. ඒ පුද්ගලයෙක් මේ පැත්තේ පංච ඉන්ද්‍රියන්ගෙන් යුක්ත පුද්ගලයෙක් මේ පැත්තේ නිර්මාණය කරගත්තට පස්සේ ඔය පංච ඉන්ද්‍රියන්ගෙන්ම එන කෙලස් ටික අපිට පීඩාගෙන දෙන ටික විඳින්න පුළුවන්කම තියෙනවා. එනිසා ඉන්ද්‍රියන්ට යමෙකුට දැස ගැනීමක් කියනවා නම් අස්ති මනෝ අස්ති ධම්මා ඕකට මනස කියනවා ඕකට ධම්මාය ධර්මාරම්මන කියනවා දැන් හිතන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා නිකම්ම නෙමෙයි ඒත් එක්කම අස්තිගත අවිද්‍යා ඔහුට එතනදී අවිද්‍යාව තියෙනවා ඒ වගේම අවිද්‍යා සම්පස්සේ තියෙනවා අවිද්‍යා සම්පස්සේ නිසා හදපු නොදන්නාකම නිසා ගොඩනගපු ඉන්ද්‍රියන්ට ගැටෙන වේදනාවක් ඔහුට පවතිනවා ඒ වේදනාව පවතිනකොට ඔහුට සැප දුක් උපේක්ෂා කියන දෙදී ගියපු වේදනාවක් තියෙනවා. දැන් ඔහුට පුළුවන් ඒ වේදනාවට සංහා කරන්න පුළුවන්. ඒ වේදනාවත් එක්ක පටිඝය ඇති කරගන්නත් පුළුවන්. ඒ වේදනාව කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. ඒ මොන තැනකින් අපි අසුරු කළත් ඒ සියලුම තැනට පොදු වුණ ධර්මය තමයි අවිද්‍යාව මත ගොඩනගපු අවිද්‍යා සම්පස්යෙන් උපන් වේදනාව ගැනයි මේ ප්‍රතික්‍රියාවන් අපි ඇති කරගන්නේ. එතකොට අවිද්‍යා සම්පස්යෙන් උපන් වේදනාව ගැන අපි ප්‍රතික්‍රියා දක්වනවා කියන තැනදී අපි නැවත නැවතත් රැස් කරගෙන තියනවා අර එන වේදනාව විඳින ඇසකනනාසයේ දිව ශරීරය පරිහරණය කරන පුද්ගලයෙක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. ඇසකනනාසයේ දිව ශරීරයේ මනස පවස්තන ඉන්ද්‍රිය ධර්මයන් පරිහරණය කරන මේ ඉන්ද්‍රිය ඔක්කොගෙම යුක්ත මිනිස්සේ පුද්ගලයෙක්ව අපි නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට මේ මිනිස්යාට පුළුවන් දුක් විඳින්න මේ මිනිස්යාට පුළුවන් සැප විඳින්න මේ විදිහට තමයි අපේ මුළු ලෝකෙම අද දවසේදී ගොඩනගලා තියෙන්නේ. එතකොට කාම සංහාව කියලා අපි කතා කරනකොට කාම සංහාව කියන කරුණේ හැම වෙලාවකදීම වෙන්නේ අර අවිද්‍යාව සම්පස්සේ නිසා ඉසදුවා නම් යම් වේදනාවක් ඒ අවිද්‍යා සංපස්සේ නිසා ඉපද වූ වේදනාව. අපි හැම වෙලාවකදීම දකිනවා අර ඉන්ද්‍රිය පැත්තෙන් ආපු දේ නිසායි ඉන්ද්‍රිය පැත්තෙන් ආපු දේ තුල සිඳිලයි මේ දේ ආවේ කියලා. අපි දකින්නේ නැහැ මේ වේදනාව හදලා දුන්නේ අවිද්‍යාව සංපස්යෙන් කියලා. වේදනාව උපන්නේ අවිද්‍යාව සංපස්යෙන් කියලා අපි දකින්නේ නැහැ. වේදනාව උපන්නේ අවිද්‍යාව සංපස්යෙන් කියලා අපි නොදකින නිසාම අපි තණ්හා කරනවා අර උපේක්ෂා මට්ටමේ කිසිමම සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවක් ගෙනල්ලා දෙන්න සුදුසු නොවු රූපෙට අපි කැමති වෙනවා. අවශ්‍ය උනේ වේදනාව කැමති උනේ රූපෙට. අවශ්‍ය උනේ වේදනාව කැමති උනේ රූපෙට වෙනකොට දැන් වෙනස් වෙන්නේ රූපය අපිට දුකෙන් කැමැත්ත ගේන දේ වෙනස් වෙන විදිහට. අපිට දුක එනවා කැමැත්ත කියන දේ වෙනස් වෙනවා. කැමැත්ත ගෙනෙන දේ වෙනස් වෙනකොට අපිට ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඕන තරමක් විඳින්න පුළුවන් මානසික මට්ටමක් දැන් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ මානසික මට්ටම ගොඩනගාගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දෙන උපදේශය තමයි ඉන්ද්‍රිය ධර්මයන් එසේම තිබේවා. ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන්ට නැවත දැස ගැනීම සිද්ධ වුනේ ලොකු කාරණා ටිකක් නිසානේ. ඉන්ද්‍රියන්ට දැස ගැනීම එසේ නැති දේවා. අවිද්‍යාව දුරු කළ යුතු වෙනවා. ඉස්සෙල්ලම නොදන්නාකම දුරු කරගන්න ඕනේ. නොදන්නාකම දුරු කරගන්නකොට තමයි දන්නාකම උපදින්නේ. දන්නාකම උපදිනකොට තමයි අපිට වෙමි කියන හැඟීමට පදනමක් ඇති වෙන්නේ. එතකොට අපිට කවදාවත් ආත්ම දෘෂ්ටි උපදින්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. අපිට අද ඒ නිසා සිද්ධ වෙනවා මූලක්ලේශ ධර්මයන්ගේ වෙන්නේ කියන මේ හැඟීම දුරු කරන්නට නම් අවිද්‍යාව දුරු කරන්න. මූලක්ලේශ ධර්මයන්ගේ භවතණ්හාව කියන පවතින පවතිනවා කියලා හදාගත්ත භවතණ්හාව දුරු කරන්නට නම් අපිට සිද්ධ වෙනවා ඉස්සෙල්ලාම අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු වෙන මත්තම අපි මඟ වඩනකොට අපිට ලෝකයේ පැවැත්ම කියන කාරණය පිළිබඳව යථාර්ථයක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපිට එතන ඇත්ත පේන්න ඕන. අපි එක දිගට පවතින එක දිගට ජීවත් වෙන ලෝකයක් ගැන කතා කරාට ඇත්තටම මෙතන පවතින යථාභූත ස්වභාවයේ බවට පත් වෙලා තියෙන්නේ හේතුඵල ධමක පැවැත්මක් නේද කියන එක පිළිබඳව අපිට තේරුමක් තියෙනවා. ඒ විදිහේ තේරුමක් අපිට ඇති වෙනකොට එතනින් අනුත්පාදයට යන්නේ මොකද්ද? හේතුඵල ධමක හේතු පිට නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් නම් එතන පෙනෙන්නේ අන්න එතකොට අපිට පේනවා සිද්ධ වෙලා තියෙන එකමක දෙයයි. පුද්ගල භාවයක පැවැත්මක් නැතිල කියනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එතකොට ලෝකේ පවතින දෙයක් හම්බ වෙන්නේ නැහැ. පවතිනට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ නා සම්පූර්ණම මේ ධර්මයන්ගේ නිදුන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ තුල මට මතක් කරන්නට අවශ්‍ය මේ එක් අපි වෙනමම කතා කළ යුතු විශාල මාතෘකාවක් තුළ තියෙනවා. නමුත් මෙතනට අදාළ කරගන්න ඕනේ සංහාව කියලා අපි කතා කරනකොට කාම තණ්හාව කියලා හැම වෙලාවකදීම උපදවන්නේ අවිද්‍යාව සම්පස්යෙන් උපන් වේදනාවක්. හැබැයි අපිට අවශ්‍ය වුණේ වේදනාවටයි අපි තණ්හා කළා. කලේ වේදනාවටයි තණ්හා කරන්නේ. වේදනාවට තණ්හා කරන අපි ඒ සඳහා හේව්වේ රූපය. වේදනාව ඇති කලේ රූපය ගැන ඇත්ත නොදන්නා අවිද්‍යාව සම්පස්යෙන්. අපිට ඒ නිසා අවශ්‍ය වුණේ නැවත රූපේ. මේ චක්‍රය තමයි යන්නේ. අපි නැවත රූපේ හොයනකොට ආපහු අවිද්‍යාව සම්පස්සේ නිසා වේදනාව හදලා දෙනවා. වේදනාව හදනකොට ආපහු දකින්නවා කලින් තිබුණ රූපයෙන් තමයි මේක ඇති වෙන්නේ කියලා අපි නැවතේ පැත්තට නැන්තු වෙනවා. මේ චක්‍රය නතර වෙන්නේ නැහැ. මේ චක්‍රය සසරේ වටව අපි ආරගෙන යනවා. එනිසා අපිට සිද්ධ වෙනවා මේ කාරණාවේදී මේ කෘෂ්ණාව කියන කාරණාව තිස්සෝ මේ තුන් ආකාර සංහාවක් ගැන කතා කරනවා නම් තිස්සෝ සංහා කියලා මේකෙදි කාම සංහාව කියන දේ හරියට තේරුම් ගත්තොත් ඒක අවබෝධ කරගෙනම පුළුවන් තුන් ආකාර සංහාව දුරු කරන්න. ඒක අපේ මත්තම නිසාද හරියට එතන තේරුම් ගත්තොත් එයාට පුළුවන් නාම රූප පරිච්ඡේදයක් නාම රූප පරිච්ඡේද කරගෙන කෙලෙස් දුරු කරන්නට අවශ්‍ය දර්ශනේ ඒ තුලින් උපදව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කාම සංහාව කියන තැනදී අපි ඇත්තටම ඇති කරගෙන තියෙන සිත්‍රේ නෙමෙයි ලෝකේ කාමයේ උනේ බොහෝ අවස්ථාවල මතක් කරනවා වගේනේ කාමයේ හැම වෙලාවකදීම අපි අවිද්‍යාව සංස්පස්සේ නිසා ඉපදුණු වේදනා වලට කැමති වෙනවා කියන දේ මිසක නැතිනම් සංකල්පමය වශයෙන් හදාගත්ත දෙයකට මිසක කාමයේ ඇති කරගත්තේ කවදාවත් චිත්‍රයට නෙමෙයි. අපිට රූපෙට කැමති වෙන්න පුළුවන්කම කවදාවත් තිබුණේ නැහැ. මොකද අපිට රූපය ගැන කැමැත්ත ඇති කරගන්න මොහොත වෙනකොටත් රූපය හටගෙන නිරුද්ධයි. රූපය හටගෙන නිරුද්ධයි. රූපය හටගෙන නිරුද්ධ නිසා අපිට කවදාවත් රූපයට කැමැත්ත ඇති කරගන්නවා කියන දේ යෙදෙන්නේ නැහැ. හැබැයි මේ කැමැත්ත පවත්න්නට ඒක හිත ධර්මයක් වෙනවා. ඒ නිසා තමයි වල පංචකාම ගුණය ගුණ කියන වචනයෙන් භාවිත කරන්නේ. හැබැයි කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ සංකල්පයක් විතරයි. ඒ නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්පමය වශයෙන් පවතින රාගයටයි අපි කාමය කියලා කියන්නේ. එතකොට ඒ සංකල්පමය වශයෙන් ඇති කරගත්ත කාමයට තමයි අපි කැමති වෙන්නේ. ඒ දේ අපිට අවශ්‍ය වෙන්නේ. ඒ දේ රූපය තුල දකිනකොට අපි රූපය හොයාගෙන යනවා. ඒක නතර වෙන්නේ නැහැ. ඒකට කාම තණ්හා කියන තනි වචනයෙන් කාම කියන කැමැතිවීම අර්ථයෙන් ගත්තහම අපි ධානයකට කැමති වෙනකොට ධානයට කාම තණ්හා කියලා කතා කළ හැකි පරයයක් තියෙනවා. ඒක පටලවා නොගත යුතුයි ඒ කාරණාව. මොකද අපි ධානසිත ධානයක් පිළිබඳවත් කෙනෙකුට තෘෂ්ණාවක් කැමැත්තක් උපදිනවා. කාමයේ කියන සාමාන්‍ය වචනේ අපි දෙතනටත් භාවිත කළ හැකි. හැබැයි මේ න්‍යායයේදී කාමසන්නා භවසන්නා විරෝධන. එතකොට එතනදී භවයේ භවසන්නාව කියන කාරණාව වෙනම කතා කරනවා කාම නිස්සිත කරගත්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අණුව දැසගත්ත පංචකාමය පංචකාමය කියලා අපි කතා කරන මත්තමානෝගයේ මතින් කාම සංහාව කියන එක කතා කරනවා. භවතණ්හාති කාමාදීසු භවේසු පත්තනා යතහ තත්තකතමා භවතණ්හා යෝ භවේසු භවච්ඡන්தோ භවරාගෝ භවනන්දි භවතණ්හා භවසිනෝ හෝ භවපලිරා පරිලාහෝ භවජ්ජෝ සානන්ති එතකොට භවතණ්හාව කියලා කියනකොට හැම වෙලාවකදීම භවතණ්හාව කියලා කියන්නේ භවයන් කෙරෙහි ඇති තෘෂ්ණාවට ඊට පස්සේ භව තණ්හාව ගැන කතා කරනකොට ditthi සහගතෝ රාගෝ ditthi සහගත රාගයට කියනවා භව තණ්හාව කියලා. ditthi සහගත තණ්හාව කියලා කියන්නේ දෘෂ්ටි සහගත මට්ටමකින් පුද්ගල භව අනුභවියතු තණ්හාවට භව තණ්හාව කියලා කියනවා. ධානයේකදී වෙමි කියන හැඟීම ඉක්මවා ගියපෝ සක්කාය පරියාපන්න බව කියනවා එතකොට ඒ සක්කාය පරියාපන්න බව නිසා අනුෝධියට දෘෂ්ටි සහගත බව නිසාම එතනදි භව සංහාව කියන තැනින් කතා කරනවා. එතකොට කාම සංහා කියන තැනින් කතා කළ නොහැකි දේ භව සංහාව කියන තැනින් කතා කළ හැකි. ඒ නිසා තමයි එතන විශේෂත්වයක් අපිට ලැබෙන්නේ. කාම සංහාව කියන එක පංචකාම ගුණික වශයෙන් ඇති කරගත්ත දැඩි රාගය, ద్వේෂය, මෝහය කතා කරන තැන ඒ වගේම ඊට වඩා සියුම් මට්ටමකින් තමයි භවතණ්ණාව කතා කරන්නේ. එතනදී රූපාවචරාදී ලෝකවලත් පොදුව පවතින ධර්මතාවයක් තමයි ශාස්ත්‍රය අනුදියපු ඒ සස්සත දිට්ඨි සහගත රාගය සස්සත දිට්ඨි සහගත කැමැත්ත ඒ ස්කන්ධයන්ට ඇති ඇලීම ඒ ස්කන්ධයන්ට ඇති ඇලීම නිසා එතනදී භව සංහාව කියලා කියනවා. කාමයේ නිසිත කරගත් ස්කන්ධයන්ට ඇති සංහාව කාම සංහාව වෙනකොට ඒ පුද්ගල දෘෂ්ටිය අනුව දැසගත් සංහාවට කියනවා භව සංහාව කියලා. එතකොට පැහැදිලි ඇති කාමයේ නිසිත කරගත් සංහාව කාම සංහාව පුද්ගල භාවයේ අනුව දැසගත් පස්සත දිට්ඨි සහගත රාගයට කියනවා භව සංහාව කියන කාරණය. එතකොට මෙතනදී අපි විශේෂයෙන් පැහැදිලි කරගන්නවා නම් කාමය සහ භවය කියලා කතා කරනකොට ඔබට පැහැදිලි වෙති කාමය කියන එක කතා කරන්නේ කාම කැමැත්ත ඇති කරගන්න බව. සංහාව ඇති කරගෙන කැමැත්ත ඇති කරගන්න බව අපි මුලින් කතා කළා වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම ගුණයන්ට නැඹුරු වෙන බවට කියන කාම සංහාව කියලා. එතකොට අපි දරුවට හරි ආදරේ කියන තැන යෙදෙන්නේ කාම සංහාවක් අපි. මේ gedara මිල මුදල් රත්තරන් හරි වටිනවා මේ දේවල් ඕනේ කියන තැන යෙදෙන්නේ කාම සංහාව. හැබැයි මේ හැමතැනකම එක පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය තමයි අපි අර මුලින් කතා කරපු අවිද්‍යාව භවසංහා කියලා කතා කරපු තැන අසි භවති වෙනවා කියලා පවතින තැන තියෙන ලක්ෂණයක් කියනවානේ. අන්න ඒකට කියනවා භවසංහාව කියලා. ඒක දිස්ති සහගත මට්ටමකින් පවතින කෙනෙක්. මේක කාම වෙන ගතියෙන් පවතින කැමැත්ත අරක දිට්ඨි සාගත මට්ටමින් පවතින කැමැත්ත දිට්ඨි සාගත මට්ටමින් පවතින කැමැත්ත ඒකට ඒකට කියනවා භව තණ්හාව එතකොට දිට්ඨි සාගත මට්ටමින් කියලා කියන්නේ හැම වෙලාවකදීම දර්ශනය දැක්ම පැත්තෙන් ඇති කරගන්න මට්ටමේ කැමැත්තක් එතකොට හැම වෙලාවකදීම භව සංහාව කියන තැනදී ස්කන්ධ මට්ටමට කෙරෙන සංහාවක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ මට්ටමට කෙරෙන සංහාවක් කියලා කියන්නේ කාමය කියන එකේදී බාහිර පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ප්‍රකට වෙලා තියෙනවා. හැබැයි භව භව සංහාවේදී ඒ දෙහෙදයකින් තොරව අපි දරුවට ආදරය කියන එක නැතුව දරුවා ඇති තැනට පවතින ඒ විඳින ස්කන්ධ ටිකට පවතින ස්කන්ධ ටිකට සංහා කරන කම. පවතින ස්කන්ධ ටිකට සංහා කරන කම. එතන යථාර්ථයේ නොදන්නා කම නිසා තමන් බවට පසු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකට නැවත කැමති වෙන කමක කියන එතන භව සංහාව කියන්නේ. කාම කාම සංහාව තියෙනවා නම් එයාට එතන භව සංහාව, දිත්‍යසාගත සංහාව කොහොමත්ම යෙදිලා තියෙනවාමයි. ඊට පස්සේ විභව තණ්හා කියලා කියනවා සත්තකත්මා විභව තණ්හා උච්ඡේද දිට්ඨි සාගතෝ රාගෝ උච්ඡේද දෘෂ්ටිය සාගත රාගයක් තියෙනවා උච්ඡේද දෘෂ්ටිය සාගතව යම් කැමැත්තක් තියෙනවා උච්ඡේද දෘෂ්ටි සහගත කැමැත්තක උච්ඡේද දෘෂ්ටි සහගත රාගයට කියන විභවය කියලා. විභව සංහාව. උච්ඡේද දෘෂ්ටි සහගතව කියනකොට අපි කලිනොත් ඒක හිතත් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට භෞතිකවාදීව අදහස් දක්වන අය ඇතම් අය හිතාගෙන ඉන්නවා මේ කර්ම කර්මඵලයන් මේ දේවල් ඇත්තේ නැහැ. එතකොට මේක හොඳට හෝ නරකට අපි ජීවත් වෙලා ගිහිල්ලා මරුණට පස්සේ මෙතනින් හැඳීමකට යනවා මෙතනින් වෙනස් වීමකට යනවා. ඒ නිසා අපි රැස් කරගත්ත කර්මයන්ගේ ප්‍රතිවිපාකයක් නැහැ කියන මට්ටමකින් ඇතිවෙන දෘෂ්ටියක් තියෙනවා. ඒකට කියනවා විභවය කියලා. එතකොට මේ ටික නැති වෙලා ගියාම ඔක්කොම ඉවරයි කියලා අපි හිතාගෙන ඉන්න මට්ටමක් වෙනවා මේකට කියනවා විභව මට්ටමක් කියලා. ඒකට අපි කැමති මොන විදිහට හරි ජීවත් වෙලා මේක සිඳිල යනවා නම් අපේ කැමැත්ත කියනවා මේකට කියනවා විභව තණ්හා විභව තණ්හාව අනුවත් කෙනෙක් භවය සකස් කරගන්නවා. විභව තණ්හාව අනුවත් කෙනෙක් භවය සකස් කරගන්නවා. එතකොට මේ මට්ටමේදී අපිට විභව සංහාව උච්ඡේද දෘෂ්ටිය සාගතවත් භව සංහාව සාස්වතාංශයේ සාගතය ප්‍රකාශ කරනවා. නමුත් සාස්වතයෙන් තොරව උච්ඡේදයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා විභව සංහාව සාස්වත උච්ඡේදාන්තයේ තුලින් ප්‍රකාශ කරනවා. සාස්වත උච්ඡේදාන්තයේ තුලින් ප්‍රකාශ කරනවා. සාස්වතය කියන කියනවා කියන එකට උච්ඡේදය කියනවා කියන්නේ නැහැ කියන එක, විනාශ වෙනවා කියන එක. එතකොට සිඳී විනාශ වෙන්නේ පවතිනවා කියලා හිතාගෙන ඉන්න ආත්මයක් නම් එතන සාස්ත්‍යයක් තියෙනවා. ඒක එතනින් පස්සේ සිඳී යනවා කියලා හේතුඵල ගහම නොදක්නා බව තියෙනවා නම් ඒක උච්ඡේදයක්. එතකොට සාස්ත්‍ය උච්ඡේදයක්. දැන් මෙන්න මේ විදිහට ගත්ත කාම සංහා, භව සංහා, විභව සංහා කියන මේ තුන් ආකාරයකින් සියලුම තෘෂ්ණාව ආවරණය වෙනවා. සියලුම ප්‍රශ්නාව ආවරණය වෙනවා කියනකොට මේකෙන් සමුදය සත්‍යය විග්‍රහ කරන්නේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදයාර්ය සත්‍ය විග්‍රහය ඔබට මතක මතක ඇති යායන් තණ්හා පෝනෝ භවිතා නන්දි රාග සාගතා සතර සත්‍යාභි නන්දනේ සේයතිදං කාම තණ්හා භව තණ්හා ඊයතන ඒ ඒතන සතුට වෙනකම තියෙනවා ඒ ඒතන සතුට වෙනකම එක්ක කාම වශයෙන් වෙන්නත් පුළුවන් එක්ක ස්කන්ධ ටිකට කරන සංහාව වශයෙන් භව සංහාවක් විදිහට වෙන්නත් පුළුවන් එක්ක විභවයක්කට කරන ප්‍රශ්නාවක් වශයෙන් වෙන්නත් පුළුවන් ඒ හැම තැනකින්ම අන්තිමේටම සිද්ධ වෙලා තියෙන දේ තමයි දුක් වූ ස්කන්ධ ටිකක් ලබන්න අවශ්‍ය පදනම පසුබිම සකස් කරලා දෙන එක රැස් කරගන්න කම කෙනෙක් කාම වශයෙන් රැස් කරගෙන කියනවා කෙනෙක් දෘෂ්ටි වශයෙන් සාස්ත්‍ව සාස්ත්‍වන්තයෙන් සාස් ඇති බවට රැස් කරගෙන කියනවා කෙනෙක් විනාශ වීම කියන අර්ථයෙන් නැවත ඇති බව දැක්වෙනවා කියන්නේ. එතකොට මේ කොහෙන් ආයෝහනාර්ථයෙන් මේ සමුදේ යෙදලා තියෙනවා. එතකොට එයාගේ මුළු ජීවි තුන් ලෝකේම ආවරණය වෙලා තියෙනවා. මේ සමුදේ ආර්ය සත්‍ය කියන තැනින් මේ කාරණාව කතා කරනවා. ඒකට තිස්සෝ සංහා පහසබ්ද තුන් ආකාර සංහාව කියනකොට මේ කියන හැම පැත්තක්ම ආවරණය වෙලා තියෙනවා. ඒකට අපි අවුරුද්දක් කතා කළ යුතු මේ සංහාව දුරු කරගන්නට අපිට අවශ්‍ය වෙන දර්ශනය පිළිබඳව සහ තව මෙහි ඇති ප්‍රභේද පිළිබඳව අපි ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරමු කල්පනා කරගන්න අද දවසේදී මෙදනාම සද්ධර්ම ශ්‍රවණය කරලා වටිනා කුසලයක් සිදු කරගන්න තියෙන මේ සිදු කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩෝල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සීල කුසලයන් හේතු උපනිශ්චේම වේවා කියලා ආදී කියලා ආසන. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ට උතුම් නිවනේ සැනසීම පිණිස මේ සියලු කුසල ධර්මයන් හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.